සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස Bhagavad අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් දේශනාවක් ඊටාම ගෞරවයෙන් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන මොහොත අපි සාකච්ඡා කරමින් සිටියේ පසුගිය මාසයේ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් සූත්‍ර දේශනාවේ නම විමුක්තායතන සූත්‍රය අංගුත්තර නිකායේ දහම් කරුණු පහක් ඇතුළත් පංචක නිපාතයේ පංචාංගික වර්ගයට අයිති විමුක්තායතන සූත්‍ර දේශනාව විමුක්තායතන කියන වචනේ අර්ථය අපි වටහා ගත්තා මිදීමට ස්ථාන කියන අවස්ථා කියන අදහසයි. සිත කෙලෙස් ධර්ම වලින් මිදෙන අවස්ථා. එම විමුක්තායතනයන්හි අපි විමුක්තායතනයන් දෙකක් පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කළා. විශේෂයෙන් මේ විමුක්තායතනයන් එහෙමත් නැතිනම් මේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන මේ අවස්ථා පහ තියෙන්නේ අධික මාත්‍ර වීරයක් ඇති ජීවිතේ දෙවෙනි කරගෙන නිවන වෙනුවෙන් වෙහෙසෙන ශ්‍රාවකේකුටයි කියන එක අපි පෙර දේශනාවේදී සාකච්ඡා කළා. ධර්ම මාවතේදී උත්කෘෂ්ඨ ලෙස ධර්මයේ පුරද්දි පින්වත්නි ජීවිත අපේක්ෂාව කියන එක මුලට ආවුත් පින්වත්නි ආපහු ඔහු සසරේ නවතින මිසක පින්නතුනේ සසරින් නික්මෙන මාවතට එන්නේ එන්නේ නැහැ. එතකොට ජීවිත අපේක්ෂාව කියලා කියන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීම කියන එකම නෙමෙයි. ගඟක් තියෙනවා මහා දරුණු දිය පහරක්. මේ දරුණු දිය පහරෙන් එගොඩ වෙන්න අපිට ඔරුවක් උවමනයි. නමුත් ඔරුව කියලා කියන්නේ ගොඩ වීම නෙමෙයි. ඔරුව කියලා කියන්නේ ගොඩ වීම සඳහා අපි උපකාර කරගන්න දේ පමණයි. ඒ ගොඩ වුණාට පස්සේ අපිට ඔරුව අතහරින්න පුළුවන්. එහෙනම් ඒ ගොඩ වෙන මගියා ඒ ගොඩ වෙනකොටම ඔරුව අතහරින මනස හදාගන්න ඕනේ. පැහැදිලිද? ඒ ගොඩ වෙනකොටම ඔහු මනසේ සකස් කරගන්න උවමනයි මේක මං ඊතර වෙනවා නමුත් මේක එතන ඉඳලා මං කරේ තියාගෙන යන්නේ නැහැ කියලා අතහරින්න ඕනේ. ඔරුව කෙරෙහි තියෙන අපේක්ෂාව අතහරිනවා කියන්නේ ගඟ මැදට ගිහිල්ලා ඔරුව ගිල්ලනවා කියන එකක් නෙවෙයි. එහෙම වුණොත් ගිලෙන්නේ තමනුත් එක්කමයි. ජීවිත අපේක්ෂාව කියන්නේත් එහෙම එකක් වෙනක් අපි මේ ජීවිතය පරිහරණය කරනවා නික්මීම පිණිස නමුත් ජීවිතය කියන්නේ නික්මීම නෙමෙයි ජීවිතය කියලා කියන්නේ නික්මෙනවා කියලා හිතාගෙන අතරමඟදී එහෙනම් මේක ඇතත් එකයි නැතත් එකයි මම ලෙඩක් හැදුනට මම බලන්නෙත් නැහැ මල් ලෙඩ තියාගෙන හරි කමන්නේ වීර්යය කරනවා කියලා නම් එහෙම එකක් වෙන්නේ ඒක හරියට ඔරුව ගඟ මැදදී හිල් කරලා ගිල්ලුවා වගේ වැඩක් පින්නතුනේ. අන්න ඒ නිසා පින්වත්නි ජීවිතය ග්‍රහණය නොකර නමුත් ඊතර වීම පිණිස භාවිත කරගෙන නික්මෙන එක වරදක් නෙවෙයි. එවන් වීරයක් එවන් නුවණක් තියෙන ශ්‍රාවකයෙකුට මේ විමුක්තායතනයන් සසරෙන් නික්මීම පිණිස පවතිනවා. අපි සාකච්ඡා කළා විමුක්තායතනයන් දෙකක් පිළිබඳව පළවෙනි විමුක්තායතනය තමයි මොකද්ද පින්වත්නි යම් ශ්‍රාවකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හෝ වෙනත් ගරුතැන්හි තැබිය යුතු ශ්‍රාවකේකුගෙන් ධර්ම ශ්‍රවණය කරනවා මේකේ වැදගත් දෙයක් තියෙනවා ගරුතැන්හි තැබිය යුතු ගරුතැන්හි තැබිය යුතු කියන්නේ බුද්ධ භාෂිතයම විවරණය කරන. පැහැදිලිද? කියන්නේ අපිට හැඟෙන බණ නෙමෙයි. ශාස්ත්‍රූන් වහන්සේම හෝ ගරුතන්හි දෙබිය යුතු ශ්‍රාවකයෙක් කිව්වහම මතක තියාගන්න ඕනේ මේ කියන්නේ තථාගත බුද්ධ වචනයම විවරණය කරන. අන්න එහෙම ශ්‍රාවකයෙකුගෙන් ධර්ම ශ්‍රවණය කරනවා. අන්න ඒ ධර්ම ශ්‍රවණය මනාව කරනකොට පින්වත්නි සිත කෙලෙස් ධර්ම වලින් මිදෙනවා. දෙවැනි අවස්ථාව අපි සාකච්ඡා කළා. එසේ ඇසූ පිරිවැහූ ධර්මය ඒ කියන්නේ අසපු පුරුදු පුහුණු කරන ලද ප්‍රගුණ කරන ලද අවබෝධ කරගන්න ලද ධර්ම කාරණය ඉපරිද්දෙම්ම විස්තර වශයෙන් අනුන්ට දේශනා කරනවා. නමුත් ඉපරිද්දෙම්ම විස්තර කරනවා කියන එකේදී පරිස්සම් වෙන්න ඕනේ. මට හිතෙන විදිහට නම් මෙහිමයි කියලා බුද්ධ වචනයක් දේශනා කරන්න ඔබට අයිතියකුත් නැහැ. බුද්ධ චීවරය දරපු ප්‍රමාණයෙන් මට අයිතියකුත් නැහැ. මොකද මේ ශාසනය තුල මම ඉන්නවා මිසක මේක මං පිහිටවපු ශාසනයක් නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුකසේ පිහිටවපු ශාසනයක් මේක. මේ දුකසේ පිහිටවපු ශාසනයේදී අපි දිගදුර නොහිතා තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා දේශනා කරන එකකින් සමහර විටකදී අපි විනාශ කරන්නේ තථාගත ශාසනය. තථාගතයන් වහන්සේ නොවදාළ දෙයක් තථාගතයන් වහන්සේ වදාලා කියලා දේශනා කළොත් තථාගතයන් වහන්සේ වදාළ දෙයක් තථාගතයන් වහන්සේ නොවදාලා කියලා දේශනා කළොත් තථාගතයන් වහන්සේ අනිත්‍යයි වදාළ දේ නිට්ටයයි කියලා දෙසුවොත් දුකයි කියලා වදාළ දේ සැපයි කියලා දේශනා කළොත් අනාත්මයි කියලා දේශනා කළ දේ තථාගතයන් වහන්සේ අපි දේශනා කළොත් ආත්මයි කියලා අන්න ඒ ධර්ම විකෘතිය දේවදත්ත හාමුදුරුව පෙරලපු ගලට වඩා භයානකයි. මෙතෙන්දී අපි පරිස්සම් වෙන්න ඕන පින්වත්නි. අපිට මහා ගැඹුරු ධර්මකාරණා නොවැටහෙන්න පුළුවන්. නමුදු තේරෙන ප්‍රමාණය තේරෙන ප්‍රමාණයෙන් තෝරලා දීලා ඉතිරි ටික ව්‍යක්ත විශාරද ධර්මදරයන් වහන්සේ නමකකින් විමසා ගන්න එක තමයි පින්වත්නි සත්පුරුෂ සහ නුවණැති ආරක්ෂිතම පියවර. එහෙනම් මෙහෙම වෙන්න ඇති කියලා අපිට ධර්ම විවරණය කරන්න බෑ පින්වත්නි. එතකොට ඒ ධර්ම දේශනාව එහෙමත් නැතිනම් ශ්‍රවණය කළපු ධර්ම දේශනාව ඇසූ පිරූ පරිද්දෙන් අනුන්ට දේශනා කරද්දිත් පින්නතුනේ අර්ථ ප්‍රකට වෙලා සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා කියලා දෙවනි විමුක්තායතනය පිළිබඳව අපි සාකච්ඡා කළා. අද තියෙන්නේ එතෙන් ඉඳලා විමුක්තායතනය සූත්‍රයේහි තුන්වැනි විමුක්තායතනය හෙවත් සිත කෙලෙසුන්ගෙන් මිදෙන්නා වූ තුන්වෙනි අවස්ථාව මොකද්ද කියන තැන ඉඳලා තමයි පින්වත්නි අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්වැනි විමුක්තායතනය දේශනා කරනවා. පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්මං දේසේති. තවද මහණෙනි යම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන මොහොතක් නෙමෙයි. අඤ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී වෙනත් ගරුතැන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන වෙලාවකුත් නෙමෙයි. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේතං දේසේති. අසූ පරිද්දෙන් පිරූ පරිද්දෙන් ධර්මය අනුන්ට දේශනා කරන වෙලාවක් නෙමෙයි. දැන් මේ කියන්නේ පළවෙනි විමුක්තායතනයත් නෙමෙයි දෙවෙනි විමුක්තායතනයත් නෙවෙයි. එතකොට සමහර විටකදී කෙනෙකුට ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දි සිත කෙලෙසුන්ගෙන් මිදුනට තවත් කෙනෙකුට ධර්ම ශ්‍රවණය අතරතුර සිත කෙලෙස් ධර්මයන්ගෙන් මිදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඇසූ ධර්මය වෙනත් ආකාරයකින් පුරුදු පුහුණු කරනකොට සිත කෙලෙස් ධර්ම වලින් මිදෙන්න පුළුවන්. දැන් මේ සූත්‍ර දේශනාවේ හැම කාරණයක්ම විමසලා බලනකොට අපිට හොඳට පේන්න තියෙන්නේ නිවන වෙනුවෙන් සාදුකාරල දීලා ඉන්න තියෙන එකක් නෙමෙයි. ඒ වෙනුවෙන් අප විසින් පූර්ණණය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. පරිේශනයක් තියෙනවා. ගත යුතු උත්සාහයක් උත්සාහයක් තියෙනවා. එහෙනම් තුන්වෙනි විමුක්තායතනෙදි කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නෙත් නැහැ. වෙනත් ගරුතැන්හි තැබිය යුතු දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන අවස්ථාවකුත් නෙමෙයි. ඇසූ පිරූ පරිද්දකින් ධර්මය අනුන්ට විස්තර වශයෙන් දේශනා කරන වෙලාවකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද? දේශනාවේ කියනවා නාපි අපිචකෝ යථාසුතං යථාපරියත්තං එසේ වුවත් ඒ කියන්නේ දේශනා කරන වෙලාවක් නෙවෙයි ශ්‍රවණය කරන වෙලාවකුත් නෙමෙයි එහෙම වුණත් යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තරේන සච්ඡායං කරෝති ඇසූ පරිද්දෙන් පිරූ පරිද්දෙන් ධර්මය සච්ඡායං කරෝති සජ්ජායනා කරන වෙලාව ඔන්න තුන්වෙනි විමුක්තායතනය මොකද්ද? ඇසූ පරිද්දෙන් පිරූ පරිද්දෙන් ධර්මය සත්‍යයනා කිරීම. මොකද්ද සත්‍යයනා කරනවා කියන්නේ? සත්‍යයනා කරනවා කියලා කියන්නේ හදාරනවා කියන එකයි. ධර්මයේ හදාරනවා. පැහැදිලිද? ධර්මයේ හදාරනවා. පින්වත්නි දැන් දේශනා කිරීම කියලා එක වචනයක් තියෙනවා ශ්‍රවණය කිරීම කියලා එක වචනයක් තියෙනවා. තව වචනයක් තියෙනවා සජ්ජායනා කිරීම. දේශනා කිරීම කියලා කියන්නේ දැන් මේ මම කරන දේ. ශ්‍රවණය කිරීම කියලා කියන්නේ දැන් ඔබ කරන දේ. සජ්ජායනා කිරීම කියලා කියන්නේ ඔබ මම එකතුව අපි හැමෝම එකවර දේශනා කළොත් ඒක සජ්ජායනාවක් වෙනවා. දැන් පිරිත් සජ්ජායනේ. එහෙම කියනවනේ. එතකොට පින්වත්නි සජ්ජායනා කිරීම කියන එකත් පින්නතුනේ අපිට ඕන ඕන පරිද්දෙන් කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධහම ඇතුලේ නිදහසක් තියෙනවා කියලා කියනවනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ අනෙක් කිසිම ආගමක ධහමක නැති නිදහසක් තියෙනවා කියලා දේශනා කරනවා. බොහෝ දෙනෙක් එහෙම කියනවා. හොඳයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ ඇත්තටම නිදහස පුදුම විදිහට තියෙනවා. නමුත් හිතන්න එපා ඒ නිදහස සීමාවක් නැති නිදහසක් කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන නිදහස ඒකේ සීමාවක් තියෙනවා. මොකද්ද සීමාව? මොකද්ද සීමාව? ඒකනේ කියන්නේ මේ ධම්මා කුසල මේක කුසල්. ඉමේ ධම්මා කුසල මේක අකුසල්. ඉමේ ධම්මා සාවජ්ජා මේක වැරදි දෙයක්. ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා මේක නුවණැත්තන් විසින් ගරහන ලද දෙයක්. ඉමේ ධම්මා විඤ්ඤූපසත්තා මේක නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන එකක්. මෙන්න මේ ටික තෝරන්න කියනවා කරන්න කියන්න කලින්. එහෙනම් අපිට නිදහස තියෙන්නේ කුසලය ධර්මය නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ දේ සීමාව දක්වා පමණයි. පැහැදිලි නේද? කුසලය නැමැති සීමාව තුල තමයි අපිට නිදහස කියන එක තියෙන්නේ. එතනින් එහා පැත්තේ නිදහසක් ඕනෙත් නැහැනේ අපිට. නේද? නිදහස කියලා කියන්නේ ඒ මොහොත තුල තියෙන එකක් විතරක් නෙවෙයිනේ. යම් නිදහසක් තියෙනවා නම් ඒ නිදහස පසුකාලීනව හිරගත වීම පිණිස පවතිනවා නම් ඒක නිදහසක්ද? දැන් ප්‍රාණඝාත කරන්න පුළුවන්. අපි හිතමු ඒකට ඕන තරම් නිදහස තියෙනවා කියලා. නමුත් ඒ හේතුවෙන් ඒ සත්වයා නිරේ වැටෙනවා නම් ඒ හේතුවෙන් ඒ සත්වයා പ്രേත ලෝකවල වැටෙනවා නම් ඒක නිදහසක්ද? ඒක නිදහසක් වෙන්නේ නැහැ ඒ නිසා අපි මේ නිදහස කියන එක බලන්න පින්නොතනේ බොහෝම මතු පිටපැත්තකින්. නමුත් බලන්න ඕන මම මේ අද නිදහසින් කරන දේවල් වල ඊළඟට විඳින්න වෙන්නේ නිදහසමද නැත්නම් මේකෙන් විඳින්න වෙන්නේ හිරගත වීමක්ද කියලා. බොහෝ තැන්වලදී අපිට ගැලවෙන්න බැරි ඔන්න ඔය කාරණේ මෙනෙහි නොවීම නිසා. එතකොට ඇසූ පිරූ පරිද්දෙන් පින්නතුනේ ධර්මයේ සත්‍යයනා කරනවා. එහෙම ඇසූ පිරූ පරිද්දෙන් ධර්මයේ සත්‍යයනා කරනකොට සත්‍යයනා කිරීම කියන එකත් පින්නතුනේ හුදෙක් කියාගෙන යන එක කියලා හිතන්න එපා. අපිට වෙලා තියෙන්නේ සත්‍යයනා කිරීම කියලා දැන් තෙරුවන් ගුණ සජ්ජායනා කරනවා කියලා කිව්වම පින්නතුනේ සමහර වෙලාවකදී අපි ඉතිපිසෝ භගවා අරහං කියාගෙන යනකොට බුදු ගුණ අතහැරිලා. ඇතැම් විටකදී පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරනවා කිව්වහම ඒ පිරිස් සූත්‍රයේ අතරේ තියෙන ගාථාවන් සමහර විටක එකම ගාථාව දෙවාරයක් කියවෙලා එක්කෝ එක ගාථාවක් විතර කියවිලා නැහැ. ඇයි? සජ්ජායනාව සිහි නුවණින් තොර වෙලා සත්‍යයනාව සිහි නුවණින් තොර වෙලා මතක තියාගන්න ධර්මයේ ඇතුලේ ධර්මයේ සත්‍යයනා කරනවා කියලා කියන්නේ හැමදාම කියන සින්දුව ගායකයෙක් වේදිකාවක් උඩ නැගලා කියන එකක් නෙවෙයි. එහෙම කර නෙවෙයිනේ. සත්‍යයනා කිරීම ඊට වඩා වැදගත් දෙයක්. සත්‍යයනා කිරීම කියලා කියන්නේ මතක තියාගන්න ධර්මයේ හැදෑරීමක්. ගායකයා නම් එහෙම නැහැනේ පින්වත් ඉතින් මිනිස්සයා ලියලා දුන්නාම ඉතින් මොන වේදිකාවේ කිව්වත් ඒ සින්දුවම තමයි. අර සින්දුවමනේ දත් කිව්වේ කියයිද? එහෙම එකක් නැහැ. නමුත් පින්වත් ධර්මයේ ඇතුළේදී මතක තියාගන්න එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. සජ්ජායනා කිරීම සිහියෙන්ම කෙරෙන්න ඕනේ නුවණින්ම කෙරෙන්න ඕනේ. සජ්ජායනා කරන්නේ යම් ධර්මයක් නම් ඒ ධර්මයේ ප්‍රකටව වැටහෙන්න පටන් ගන්න ඕනේ. මනසින් මතු කරලා අර්ථ පේන්න ඕනේ. එහෙම වුණොත් තමයි සත්‍යායනාව ධර්මයේ අවබෝධය පිණිස පවතින්නේ. එසේ සත්‍යායනා කරනකොට ඔන්න සිහියෙන් නුවණින් අහන වේලාවටත් වඩා අහපු දේ අනුන්ට කියලා දෙන වේලාවටත් වඩා තමා විසින් නැවත නැවත නැවත නැවත හදාරනකොට පින්වතුනේ හදාරනකොට මතක තියාගන්න විශේෂ අර්ථ මතුවෙනවා ඕනම දෙයක් හදාරනකොට බලන්නකෝ ඕනම කාරණයක් තමා විසින් හදාරනකොට ප්‍රකට නො වූ අර්ථ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හමු නො වූ කරුණු හමු වෙන්න පටන් ගන්නවා. හෙලි නො වූ කරුණු හෙලි වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ගැළපුණු බව තේරිච්ච නැති කරුණු ගැළපිලා තියෙන බව වැටහෙන්න පටන් ගන්නවා. එයින් උපදවන්නා වූ දැනීම පින්වත්නි නොවර්ධින දැනීමක් වෙනවා. ප්‍රත්‍යක්ෂයක් වෙනවා. එතකොට ඒ විදිහට පින්වත්නි සජ්ජායනා කළාම දැන් බොහොම සිහිනුවණින් සජ්ජායනා කරනකොට හොඳට ධර්මයේ කාරණා වැඩි වැඩියෙන් වැටහෙනවා. අර්ථ ප්‍රකට වෙනවා. එතකොට ඒකයි දේශනාවේ කියන්නේ පින්වත්නි තථා තථා සෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති. සජ්ජායනා කරනකොට ඒ ඒ ධර්ම කාරණාවල පින්වත්නි අර්ථය ප්‍රකට වෙන්න වැටහෙන්න පටන් ගන්නවා අර්ථය විඳිනවා පින්වතුනේ ධම්ම පටිසංවේදීච්ච හේතුව ඵලය මේ සියල්ල වැටහෙන්න පටන් ගන්නවා එහෙමත් නැත්නම් තව පරිද්දකින් ගත්තම ධර්මය වගේම එහි අර්ථය ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඊළඟට කියනවා පින්වත්නි තස්ස අත්ත පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමුජ්ජං ජායති දැන් සජ්ජායනා කරනකොට හේතුව වැටහෙනවා ඵලය වැටහෙනවා දහම තේරෙනවා එහි අරුත වැටහෙනවා වැටහෙන්න වැටහෙන්න වැටහෙන්න පින්වත්නි පාමුජ්ජං ජායති පින්වත්නි උපදිනවා මොකද්ද පාමුජ්ජං කියලා කියන්නේ ප්‍රමෝදයක් ප්‍රීතියක් නෙමෙයි පාමුජ්ජං ප්‍රමෝදයක් හට ගන්නවා ඊළඟට කියනවා පමුදිතස්ස ප්‍රමුදිත වෙච්ච කෙනාට පීති ජායති. ප්‍රීතියක් උපදිනවා. එහෙනම් ප්‍රමෝදය නැත්තාට ප්‍රීතිය උපදින ක්‍රමයක් නැහැ. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත වෙච්ච ධර්මය ඇතුලේ සොම්නසක් විඳින කෙනාට තමයි පින්නතුනේ ප්‍රීතිය උපදින්නේ. ධර්මය ඇතුලේ ප්‍රමුදිත වෙච්ච කෙනාට මේකට ප්‍රමුදිත භාවයට කියනවා තරුණ ප්‍රීතිය කියලා. තරුණ ප්‍රීතිය. කියන්නේ බලවත්ම නො වූ ප්‍රීතිය. සොම්නස. දැන් ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය අපි සාකච්ඡා කළා පස්වැදෑරුම් කියලා. මොනවද පස්වැදෑරුම් ප්‍රීතිය? කණිකා ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, උබ්බේග ප්‍රීති, උක්ඛන්තිකා ප්‍රීති, පරණා ප්‍රීති කියලා. නේද? එතකොට පින්වත්නි කණිකා ප්‍රීති කියලා කියන්නේ ක්ෂණිකව නැගින්නා වූ ප්‍රීතිය. ඊළඟට කුද්ධිකා ප්‍රීති කියලා කියන්නේ කුඩා ප්‍රීතියක් හරියට මොන වගේද පින්වත්නි මේ ඇඟේ ලොමු දැහ ගන්න තරම් ඇතිවන්නා වූ ප්‍රීතියක්. ඊළඟට උබ්බේගාපී උබ්බේගාපීති කියලා කියන්නේ පින්වත්නි ශරීරය ඔසවන්න තරම් සමත් වෙච්ච ප්‍රීතියක් පින්වත්නි. ඊළඟට මෙහෙම කියලා බලවත් ප්‍රීතිය කියනවා බලවත්ම ප්‍රීතිය කියනවා පරණා ප්‍රීතිය කියලා. පරණා ප්‍රීතිය කියලා කියන්නේ ශරීරයේ පුරවන ප්‍රීතියක්. මේකට හරි ලස්සන උපමාවක් කියලා තියෙනවා. පර්වත කුහරයකට විශාල දිය කඳක් වැදුනා වගේ කියලා. පර්වත කුහරයකට දැන් හුම්මානේ බලන්නකෝ. එතකොට එක පසකින් වදින දියපහර මේ කුහරය මුළු මනින්ම පුරවනවද නැද්ද? සැනකින් පුරවලා දානවා පින්නතුනේ. ඒ වගේ මුළු ශරීරේ පුරාම පින්නතුනේ පැතිරිච්ච ප්‍රීතියට තමයි පරණාපීති කියලා කියන්නේ. පරණ අපි. ඉතින් මේ විදිහට ප්‍රීතියක් පින්නතුනේ උපදිනවා කාටද? අර ධර්ම අර්ථ වැටහිලා ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට ප්‍රමෝදයෙන් පස්සේ ඇති වෙනවා මේ කියන බලවත් ප්‍රීතිය. එසේ ප්‍රීතියක් ඇති වුණාට පස්සේ පීති මනස කායෝ පස්සම්භති එහෙම ප්‍රීතියක් ඉපදිච්ච කෙනාගේ කය සංසිඳෙන්නට පටන් ගන්නවා. කය සංසිඳෙන්න පටන් ගන්නවා. වේදනා ආදිය යටපත් වෙලා සුඛ නම්මේ පරිද්දෙන් පින්වත් මේ ශරීරේ පහසුවෙන් අපිට පරිහරණය කරන්න පුළුවන් ප්‍රමාණයකට එනවා. නැතිනම් මේ රළු දඬු කය පින්වත්නි තමන්ට ඕන පරිද්දෙන් පවත්ව ගන්නවා කියන එක ලේසි නෑනේ. එහෙන් වේදනා උපදිනවා, මෙහෙන් වේදනා උපදිනවා නේද? හරි අමාරුයි. නමුත් අර බලවත් ප්‍රීතිය ඇති වුණාට පස්සේ පින්වත්නි මොකද වෙන්නේ? කය පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් පින්වත්නි. හරියට උදාහරණයක් ගනිමුකෝ. පින්වත්නි යකඩයක් ඊටාම තදයිනේ. ඒ තද යකඩය එක පාරම නැමුවොත් එහෙම පින්නතුනේ නවන තැනින් පුපුරලා කැඩිලා යනවා. නේද? අපි හිතමු ප්ලාස්ටික් කැබැල්ලක් කියලා. නැවුවොත් එහෙම නවපු තැනින් පුපුරලා කැඩිලා යනවා. යකඩයක් වුණත් ප්ලාස්ටික් කැබැල්ලක් වුණත් එහෙමමයි. නමුත් මේ යකඩය හෝ ප්ලාස්ටික් කැබැල්ල රත් කළොත් මොකද වෙන්නේ? රත් කළාට පස්සේ අපිට කැමති හැඩයකට කැමති පරිද්දකින් නවන්න පුළුවන්. ඒ නැමුවට පස්සේ ඒ නවපු ස්වභාවයෙන්ම එතනින් පස්සේ පවත්වන්න පුළුවන් බොහොම පහසුයි. අය අල්ලගෙන ඉන්නවත්, හිර කරලා තියන්නවත් එහෙම උමනයිද? එහෙම එකක් නැහැ. එතකොට පින්වත්නි මේ කය ඒ විදිහට සුවයක් කැමැති පරිද්දකින් නවල තියාගන්න කැමැති පරිද්දකින් වසඟේ තියාගන්න සැහැල්ලු කරගන්න පුළුවන් ස්වභාවයක් අපිට තියෙනවා. මේක හිත මුල් කරගෙනමයි තියෙන්නේ. සැහැල්ලු වෙන්නේ කය නමුත් පින්නතුනේ මේක හිත මුල් කරගෙනයි පවතින්නේ. ඒකත් හරි වැදගත් දෙයක්. දැන් බලන්න චිත්තජ පඨවි ධාතුව කියලා තියෙනවනේ. චිත්තජ ආපෝ ධාතුව. චිත්තජ වායෝ ධාතුව. චිත්තජ තේජෝ ධාතුව. චිත්තජ විඥාන ධාතුව. ඇයි මේවට චිත්තජ චිත්තජ කියලා කියන්නේ? මේ හැම එකක්ම සිතෙන් පාලනය කරන්න පුළුවන් නිසා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, විඥාන ධාතුව මේ ඔක්කොම සිතෙන් පාලනය කරන්න පුළුවන්. දැන් ඔබ අපි සැකසෙලා තියෙන්නේ මේ කියන සතර මහා භූතයන් ගින්නේ. මේ සතර මහා භූතයන් පින්නතුනි සිතෙන් පාලනය කරන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙන තද ගතිය සිතින් පාලනය කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් බලන්න කය සැහැල්ලු කරන්න බැයිද කියලා අපිට. කය සැහැල්ලු කරන්න බැයිද කියලා. පින්වත්නි කෙනෙක් තවත් කෙනෙකුගේ උකුල මත ඉඳගත්තු. ඉඳගෙන ඉඳගත්තු කෙනා අහනවා බරයිද මම කියලා. ඔව් ගොඩක් බරයි කිව්වොත් එහෙම අපිට බැරිද බර අඩු කරගන්න. ඒ කියන්නේ මේ ව්‍යායාම කරලා නෙමෙයි. ඒ වෙලාවෙම පින්නතුනේ අපේ මනස මෙහෙයවල අපි බර සැහැල්ලු කරනවා. අරයට ලොකු බරක් දැනෙන්නේ නැති වෙන්න බලන්න පින්නත් කය සැහැල්ලු කරගන්න පුළුවන් අපිට. එහෙම එකක් බැරිද? ගඟේ ගිලෙනවා වතුරේ ගිලෙනවා ඕනම කෙනෙක්. නමුත් පාවෙන්න සැහැල්ලු කරගන්න ඕනේ පටවි ධාතුව. බලන්න දෙපා උඩ ඉඳගත්තට පස්සේ අපිට පුළුවන් කය සැහැල්ලු කරගන්න පින්නත්. හිතට තියෙන ශක්තියක් බලන්න. ආපෝ ධාතුව ආපෝ කියන්නේ වැగిරෙන ගතියින් දැන් මේ කඳුළු වෙන්නේ පින්නතුනේ හිතේ ප්‍රශ්නෙට නේද? හිතේ තියෙන ප්‍රශ්නෙටනේ කඳුළු ගලන්නේ. ඒ වැටෙන්න හදන කඳුළු බිඳුව අන්තිම වෙලාවෙත් අපිට ඕනනම් නවත්ත ගන්න බැයිද? ඈ පුළුවන්. කඳුළු බිඳුව වැටෙන්න අන්තිම මොහොත. නමුත් අපිට මනසින් නවත්ත ගන්න සිතින් ඒක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට බලන්නකෝ ශරීරක් කෘත්‍ය වශයෙන් බලද්දි පින්නතුනේ ශරීරකෘත්‍ය වශයෙන් ඇතිවන්නා වූ උවමනාවන් උහුල ගන්න දරාගෙන පාලනය කර ගන්න පුළුවන් නේ තේජෝ ධාතුව බලන්නකො දැන් තේජෝ ධාතුව කේන්ති යන්නේ හිතට වුණාට රත් වෙන්නේ ඇඟ නෙමෙයිද මගේ ඇඟ රත් වෙලා තියෙන කියන්නේ කේන්තිය තියෙන්නේ හිතේ නමුත් රත් වෙන්නේ ඇඟ ඊළඟට වායෝ ධාතුව දැන් අපි මේ අත උස්සනවා වායු ධාතුවත් ආකාර කීපයක්ම තියෙනවානේ උද්ධංගම වායුව, අදෝගම වායුව, අංගමංගානුසාරී ආශ්වාස ප්‍රශ්වාස වාතය ආදී වශයෙන් උද්ධංගම වාතය කියන්නේ ශරීරයේ උඩට නංවන්නා වූ වාතය. දැන් කාපු දේවල් වමනේට ආදී යවන්නේ. දැන් බලන්න අපි වායුව පාලනය කරන්නේ නැද්ද කියලා ඈනුමක් යනවොත් එහෙම කොහොම හරි මේක සංගවනවද නැද්ද? සංගව ගන්නවා. ඒත් පාලනය කරගන්න පුළුවන්. ඊළඟට පින්වත්නි අදෝගම වාතය කියන්නේ ශරීරයේ දේවල් පහලට තල්ලු කරන්නේ අදෝගම වාතය. අපිට ඒක පාලනය කරගන්නත් බැරිද? ඒකත් පාලනය කරගන්න පුළුවන්. පින්වත්නි ආශ්වාස ප්‍රශ්වාස වායුව යම් ප්‍රමාණයකට හෝ අපිට පාලනය කරගන්න බැරිද? පුළුවන්. අංගමංගානුසාරී මේ අතපය ඔසවන්නේ මේ ඔක්කොම කරන්නේ අංගමංගානුසාරීව. දැන් එතකොට මම අත උස්සනවා කිව්ව ගමන් අපි මේ ක්‍රියාවලිය කරනවද නැද්ද? ඒ ක්‍රියාවලිය කරනවා. පේනව නේද? ඔබ මම මේ නොදැන සිටියට මේ සිතට පුළුවන් සියල්ල Tamange වසඟයට ගන්න. නමුත් ගත යුතු තැනදී ගත යුතු දේවල් ටික පින්නතුනේ වසඟයට ගන්න නැතිකම නිසා පින්නතුනේ අපි බොහෝ කොට සිතට වහල් වීමෙන්ම අනවශ්‍ය පැත්තෙන් අනතුරක වැටිලා ඉන්නේ. උමනා කාරණෙන්වත් උමනා ස්ථානෙන්වත් නෙවෙයි. දැන් කුසල කර්මයක් කරද්දී අපිට අන් සියලු දේවල් Tamange වශයට ගන්න බැයිද? සියල්ල බැහැර කරලා වොමනානති සියල්ල ඉවත් කරලා දැන් ධර්ම ශ්‍රවණය කරනවා කියලා හිතන්නකෝ. ඔබට සියලුම අරමුණු එතනට වසඟව පවත්ව ගන්න පුළුවන් නේ. නමුත් අනික් තැන්වලදී අකුසලයේදී මොකද වෙන්නේ? අකුසලයක් කෙරෙන්න හදනකොට කුසලයකදී අපේ වසඟේ පවත්වගත්තු කාරණා ටිකම නේද අපිට අපේ වසඟේ තියාගන්න බැරි වෙන්නේ නේ? කුසලයක් කරද්දී අපේ වසඟේ තියාගත්තු කාරණා ටිකම අකුසලයක් කරද්දී අපේ වසඟේ පවත්ව ගන්න බැරි එකනේ කාරණේ. එතකොටනේ ආය අකුසලයක් කියන්නේ. එතකොට පින්වත්නි මේ සිත නිසා සිතේ ප්‍රමෝදය නිසා කය සැහැල්ලු කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක්. එහෙම කය සැහැල්ලු වුණාම ඊළඟට මොකද වෙන්නේ? පින්වත්නි පස්සද්ද කායෝ සුඛං වේදේති. එහෙම සංසිඳිච්ච කයෙන් සැපයක් විඳිනවා. සැප විඳිනවා. සංසිඳුණු කයෙන් සැප විඳී. සංසිඳුණු කයෙන් විඳින්නා වූ සැපය හොදෙක් පින්නතුනේ ඉන්ද්‍රිය පිනවීම තුලින් ලබන්නා වූ සැපයක්ම නෙමෙයි. කියන්නේ කාම වස්තුන්ගෙන්ම ලබන්නා වූ සැපයක් නෙවෙයි සංසිඳීමෙන් ලබන්නා වූ සැපයක්. නමුත් හිතන්න එපා මේක සමාධියම කියලා. මේක සමාධිය නෙවෙයි. කයේ සංසිඳීමක්. කයේ වේදනාදිය නැති වෙලා කය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් ස්වභාවයක්. ඊළඟට කියනවා පින්වත්නි සුඛිනෝ චිත්තං සමාධියති. ඔන්න ඊළඟටයි එන්නේ සමාධිය. ඒ සුවපත් වූ කය නිසාම ඊළඟට හිත සමාධිගත වෙනවා. මොකද මේ සිත දැන් විසිරෙන්නේ මේ කය ඒ ඒ තැන්වල අපේ වසඟේ පවත්වා ගන්න බැරි වුණාම පින්නතුනේ හිත සසලයි. නමුත් දැන් කය සංසිඳිලා. කය සංසිඳුණාට පස්සේ පින්නතුනේ හිත සිත සමාධිගත වෙනවා. ඒ සමාධිගත වුණාට පස්සේ පින්වත්නි ඉදම් බික්කවේ තතයන් විමුක්තායතන මහණෙනි මෙන්න මේ තමයි තුන්වෙනි විමුක්තායතනය අප්‍රමත්තස්ස අප්‍රමාදී වූ ආතාපිනෝ කෙලස් තවන වීරයෙන් යුක්ත වූ පහිතත්ස්ස විහෙරතෝ ආත්මපේක්ෂාව පවා අත්හැරලා නිවන වෙනුවෙන් වෙහෙසෙන්නා වූ කෙනාට අවිමුත්තං වා චිත්තං විමුච්ඡති නොමිදුණු සිත මිදෙන අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti දුරුනෝ ආශ්‍රව ධර්මයෝ දුරු වීමට යන අනුනුපත්තං වානුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති මෙතික් අවබෝධන වූ නොපැමිණි නිවනට පැමිණෙන්නා වූ තුන්වෙනි විමුක්තායතනය මේකයි. මොකද්ද? ඇසූ පිරූ පරිද්දෙන් විස්තර වශයෙන් සිහිනුවණින් ධර්මය සජ්ජායනා කිරීම. ඊළඟට පින්වත්නි ඊළඟ විමුක්තායතනය මොකද්ද? පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. තවද මහණෙනි ශාස්ත්‍රෝන් වහන්සේ ධර්මය දේශනා කරන වෙලාවත් නෙවෙයි. අඤ්‍යතරෝ ආ ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී. අන්‍යතර වූ වෙනත් ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන වෙලාවත් නෙමෙයි. තථාගතයන් වහන්සේ හෝ ගරුතෙන්හි තැබිය යුතු වෙනත් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා කරන වෙලාව නෙමෙයි. නාපි යථාසුතං යථාපරයත්තං ධම්මං විත්තාරේන පරේසං දේසීති අසූපිරූ පරිද්දෙන් ධර්මය අනුන්ට දේශනා කරන්නා වූ වේලාවකුත් නෙමෙයි නාපි යථාසුතං යථාපරයත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති අසූපිරූ පරිද්දෙන් ධර්මය විස්තර වශයෙන් සිහි නුවණින් සජ්ජායනා කරන වෙලාවක් නෙමෙයි එහෙනම් මොකද්ද හතරවැනි විමුක්තායතනය කියනවා අපිච්චකෝ යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසෝ අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති එනමුදු උනත් යථාසුතං යථාපරියත්තං ධම්මං යම්සේ ඇසුවද යම්සේ පිරුවද ඇසූ පිරූ පරිද්දෙන්ම එම ධර්මය චේතසා අනුවිතක්කේති චේතසා සිතින් චේතසා කියන්නේ සිතින් අනුවිතක්කේති අනුවිතර්කණය කරනවා. චේතසා අනුවිතක්කේති. මොකද්ද අනුවිතර්කණය කියන්නේ? නැවත නැවත නැවත නැවත කල්පනා කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවත් නෙවෙයි ධර්මයේ පරහට දේශනා කරන වෙලාවත් නෙවෙයි ධර්මයේ සජ්ජායනා කරන වෙලාවත් නෙවෙයි ඇසූ පිරු ධර්මය සිතින් නැවත නැවත කල්පනා කරනවා නැවත නැවත කල්පනා කරනවා. මේ කියන බුද්ධ වචන නේද අපිට අතහැරිලා තියෙන්නේ අද වෙනකොට. දැන් අපි ඇසූ ධර්මය ඇසූ පිරූ පරිද්දෙන් නැවත නැවත කල්පනා කිරීම කියන එක මේ අපේ මගහැරෙන කාරණා. නමුත් මේ මගහැරෙන්නේ ඒ අනුවිතර්කණය නෙමෙයි. අනුවිතර්කණය නොකිරීමෙන් අපිට අතහැරෙන්නේ සසර දුක කෙලවර කරගන්න පුළුවන් මොහොතක්. බලන්නකෝ ඒ අලාභය. අපිට බණ ඇසූ ප්‍රමාණයට පින්නතුනේ නැවත නැවත සිතින් කල්පනා කිරීම කියන එක ඇත්තටම අතහැරිලානේ තියෙන්නේ. හැමෝටම නෙමෙයි. නමුත් ඒ අතහැරිලා තියෙන්නේ සිතින් නැවත නැවත මෙනෙහි කිරීම නෙමෙයි. අතහැරිලා තියෙන්නේ බලපුවාම නිවන. විතකදී ඒ නැවත නැවත මෙනෙහි කළා නම් ඒ කරන මොහොතේ වෙන්න පුළුවන් නේද ඔබ අරහත් ඵලයටපත් වෙන්නේ. ඒ අනුවිතර්කණය කරන මොහොතේ වෙන්න පුළුවන් නේද ඔබ පෘ탁ජන භූමිය ඉක්මවන්නේ. ඒ අනුවිතර්කණය කළා නම් ඒ අනුවිතර්කණය කරපු මොහොතේ වෙන්න පුළුවනි නේද ඔබේ සිත පින්වත්නි කෙලෙසුන්ගෙන් මිදෙන්නේ අනුවිතර්කණය කළා නම් ඒ අනුවිතර්කණය කරපු වෙලාවේ වෙන්න පුළුවනි නේද පින්නතුනේ සිංහනාද කරන්න කාරණේ හදාගන්නේ දැන් අපි අනුවිතර්කණය දතෑරලා තියෙන්නේ ඊට වඩා ලොකු දෙයක් දතෑරලා තියෙන්නේ ඊට වඩා ලොකු දෙයක් මොකද්ද සසර දුක් නැති නිවනනේ. සසර දුක් නැති නිවන කෙරෙහි බලවත් වමනාවක් ඇති කෙනා සසරෙන් නික්මීම පිණිස අධික මාත්‍ර කැමැත්තක් කැමැත්තක් විතරක් නෙවෙයි උත්සාහයක් ආරම්භ කරපු කෙනෙක් පින්වතුනේ මොන මොන මාවතින්ද මොන මොන කාරණයෙන්ද කෙලිස් ධර්ම වලින් මිදෙන්න පුළුවන් ඒ තා ක්‍රම ජීවිතය අනුගමනය කරනවද නැද්ද ජීවිතය අනුගමනය කරනවා මේ කියන්නේ මොකද්ද පින්වත්නි ඔබට යන්න උවමනයි යම් ගමනක්. දැන් මම හිතන්නකෝ මම නුවරනේ. දැන් ඔබට යන්න උවමනයි නුවර. නුවර යන්න පිටත් වුණාම මොන යම් හෝ කාරණයක් නිසා පින්වත්නි ප්‍රධාන මාර්ගයේ නුවර කොළඹ වහලා. නමුත් අපිට තියෙන උවමනාව නුවර යන්න ඊට වඩා බලවත්. එහෙනම් යන්න බෑ කියලා අපි හැරෙයිද? එතන වාහනේ නතර කරගනීද? නැහැ. එහෙනම් මොකද කරන්නේ? පාරවල් එක තැනකින් නෙවෙයි දහ තැනකින් වැහුවත් නුවරට යන්න තියෙන වුවමනාව ඊට වඩා බලවත් නම් බලවත් වුවමනාවක් ඇති කෙනා එසැනින් පින්නතුනේ වෙන පාරකින් යනවා. ඒ පාරත් වහලා නම් මගක් යනකොට එසැනින් නැවත වාරයක් හරවලා තවත් පාරකින් යනවා. ඇයි පාරවල් වහන එකට වඩා නුවරට යන්න තියෙන වුවමනාවක් අපිට ඊට වඩා බරපතල නිසා. නුවර යන්න එහෙමනම් පින්නතුනේ නිවන් යන්න කොහොම තරම් උත්සාහයක් අපිට තියෙන්න ඕනද? එතකොට අපි ඒ සඳහා යම් යම් මාවතක් තියෙනවා නම් මේ පාරෙමුත් යන්න පුළුවන් මේ පාරෙමුත් යන්න පුළුවන් කියලා අපි මොනතරම්නම් ඒ සඳහා උනන්දු වෙන්න ඕනද උත්සාහවන්ත වෙන්න ඕනද? ඒ කියන්නේ ධර්මයේ අනුවිතර්කණය කිරීම කියන එක නොකර ඉන්නේ නිවන් අවබෝධ කරගන්නට බලවත් උවමනාවක් තියෙන කෙනෙක් නම් මොකද දන්නවා මේ ධර්මයේ නැවත නැවත මනසින් මෙනෙහි කිරීමම මට නිවනටපත් වෙන්න ඒක කාරණයක් කියලා. එයා ඒක අතාරින්නේ එයා ඒක පැත්තකට දාන්නේ මොකද එයාට උවමනයි බලවත් උවමනාවක් තියෙනවා මේ සසරින් නික්මෙන්න. ඒ නිසා එයා හොයන්නේ ධර්මයේ ඇතුලේ පින්නතුනේ වීරෙ පිරිහලා අත්හරින්න කාරණයක් නෙවෙයි වඩන්න කාරණයක් තමයි එයා හොයන්නේ හැම වෙලාවෙම. වීරෙ පිරිහෙන්න කාරණයක් එයා හොයන්නේ එයා කොතනින්ද ප්‍රතිපදාව පුරන්නේ එයා බලන්නේ අඩුවෙන් පුරන්න නෙමෙයි ප්‍රතිපදාව. එයා බලන්නේ ප්‍රතිපදාව අඩු නොකොට පූර්ණේ කරන්න. නමුත් වීරයක් නැති කුසීතාය උත්සාහ කරන්නේ ප්‍රතිපදාව අඩු කොට පුරන්න. අන්න ඒකෙන් තමයි කියන්නේ මේ ආත්ම භාවයේ සෝවාන් ඵලයටවත්පත් වුනොත් ඇති කියලා. එතකොට මේ ආත්ම භාවයේ සෝවාන් ඵලයටවත්පත් වුනොත් ඇති කියලා කියනවා නම් ශාසනයේ අග්‍රඵල තියෙද්දී පළවෙනි ඵලය ඇති කියලා කියන්නේ ඒක වීරවන්ත ශ්‍රාවකයෙකුගේ ප්‍රකාශයක් නෙවෙයි කුසීතයෙකුගේ ප්‍රකාශයක් විතරයි. මහා ලොකුවට අපිට හිතුණට සෝවාන් වුණොත් ඇති කියලා ඇත්තටම ඒක හොඳයි කුසීතයන්ට. ඒ කියන්නේ එයාට අරහත් ඵලයේ පිණිස වීරයක් අරමන්න උවමනාවක් නැහැ. එච්චර වීරයක් අපිට ආරම්භ කරන්න බෑ. ඒ නිසා සෝවාන් වුණොත් සෝවාන් වුණොත් ඇති. සෝවාන් වුණොත් හොඳයි. ඒ වීරයෙන්. එහෙත් බැරි වුණොත් නේද? බැරි වුණොත් අලාභයක්. මහත් සම්පත්තියක් තියාගෙන අල්ප වූ සම්පත්තියකට වීරයක් වඩනවා නම් ඔහු වීරවන්තයෙක්ද? නෑ පින්වත්නි. නෑ. ඒ නිසා මේ හැම එකක්ම, ඒ කියන්නේ නිවන කෙරෙහි බලවත් වමනාවක් තියෙන ශ්‍රාවකයා මේ කාරණය පූර්ණේ කරන්නේ නැහැ කියලා අතහරින්නේ නැහැ එයා ඒ සඳහා යමක් උපකාරද ඒ උපකාර වූ එකම ධර්මයේ පවා පින්වත්නි අඩු නොකොට අඩු නොකොට පින්වත්නි පූර්ණී කරනවා. ඒ නිසා ධර්මය ඇසුවට පමණක් මදි ඇසු ධර්මය නැවත නැවත පින්නතුනේ සිතින් කල්පනා කරන්න ඕනේ. ඊළඟට වචනයක් කියනවා පින්වත්නි අනුවිචාරේති අනුවිචාරේති කියන්නේ නැවත නැවත පරීක්ෂා කරයි. දැන් පොතකට ਵਿਚාරයක් ලියන්න කියලා කිව්වහම ਵਿਚාරය කියලා කියන්නේ මොකද්ද? පොත පිළිබඳ නැවත පරීක්ෂණයක් නේ ඇත්තටම. ಗುಣ වශයෙන්, දොස් වශයෙන් දෙපැත්තමනේ. එතකොට නැවත පරීක්ෂා කරනවා සිතින්. ඒක තමයි අනු විචාරේති කියලා කියන්නේ. ඊළඟට කියනවා මනසානුපෙක්ඛති මනසානුපෙක්ඛති කියලා කියන පින්වත්නි මනසින් විමසා බලනවා පින්වත්නි. ඔන්න වචන තුනක් අපිට හමු වුණා. ඇසූ පිරූ ධර්මය ඇසූ පිරූ පරිද්දෙන්ම අනුවිතක්කේති අනුවිචාරේති අනුපෙක්කති මේ පද තුනේ සමාන භාවයක් කියන්නකො මට අනු කියන වචනේ මේ පද තුනේම අනු අනු අනු කියන වචන තුන තියෙනවා අනුවිතක්කේති අනුවිචාරේති අනුපෙක්ඛති ඇයි අනු කියන්නේ ඇයි මෙතන අනු කියන එක එන්නේ මෙතන විතක්කේති කියන එක තමයි වචනේ විතක්කේති කියන්නේ කල්පනා කරයි විචාරේති කියන්නේ පරීක්ෂා කරයි පෙක්ඛති කියන්නේ විමසා බලයි එතකොට ඇයි අනුවිතක්කේති කියන්නේ ඇයි අනුවිචාරේති කියන්නේ ඇයි අනුපෙක්ඛති කියන්නේ මම ඔබට ඉහත සඳහන් කළා තථාගත දේශනාවේ නිදහසක් තියෙනවා හැබැයි සීමාවක් ඇතුලේ කියලා. අන්න ඒ සීමාව තමයි ඔය. ඇසූ පිරූ ධර්මයයි මේ ਵਿਚාරය කරන්නේ. හැබැයි මේ ਵਿਚාරය අනුවිචාරයක් වෙන්න ඕන. ඒ කියන්නේ ඇසූ පිරූ ධර්මය ඇතුලේ ඉඳලා කෙරෙන ਵਿਚාරයක් වෙන්න ඕන. පැහැදිලිද? ඒ ධර්මයෙන් ඔබෙහි නෙමෙයි ඒ ධර්මයට කීකරු වෙලා ඒ පිළිබඳ විමසන්න ඕන කියලායි මේ කියන්නේ. නැතිව පින්වත්නි ධර්මයෙන් පිටට ගිහිල්ලා ਵਿਚාරය කළොත් එහෙම ඒක කෙලවර වෙන්නේ ශ්‍රද්ධාවත් නැති කරගෙන. දැන් බොහෝ ਵਿਚාර බොහෝ විතර්ක ඉවර වෙන්නේ ශ්‍රද්ධාව විනාශ කරගෙනනේ. ඒ ඇයි? ඒ හේතුව තමයි ඇසූපිරු ධර්මයේ තුල ඉඳලා විමසීමක් නෙවෙයි කරලා තියෙන්නේ. ධර්මයෙන් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ දෙයින් සහ වදාළ ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා අපිට ਵਿਚාරය කරන්න බෑ තථාගත ධමයක් ගැන. තථාගත ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දෙයින් සහ වදාළ ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා විමසන්න අපිට බෑ. එහෙනම් මේ ධර්මයේ තුල ඉඳගෙන විමසන්න ඕනේ. ඒ ධර්මයේ තුල ඉඳගෙන ਵਿਚාරය කරන්න ඕනේ. අපි මොනතරම් වාදවලට කතා කළත් අද අද ධර්මය අවබෝධ කරගත්තා කියලා පින්වත්නි ඔප්පු කරන්න වාදයට අඬ කාලයක් මේක. ඛේද වාචකේ ඒකයි. වාදේ කියලා කියන්නේ මතක තියාගන්න තථාගත ධම වාදයට නෙමෙයි. තථාගතවරු පහළ වෙන්නේ පින්වත්නි වාදයට නෙමෙයි. වාදය කියලා කියන්නේ ධර්මාවබෝධය හෝ වැටහෙන කාරණය හරි කියලා ඔප්පු කරන්න හෝ ප්‍රමාණවත් කාරණේකුත් නෙවෙයි. වාදය පින්වත්නි ඕන බොරුවක් ඇත්ත කරලා කියන්න පුළුවන් එකක් නේ. ඒ නිසා තමන් අවබෝධ කරගත්තු දේ තමයි හරි කියලා වාද කරලා ඔප්පු කරන්න යනවා නම් යමෙක් ඔහු තුල තියෙන පළවෙනි නොසුදුසුකම එක. මොකද තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් මිසක මේක වාද කරලා අනුන්ට ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් නෙවෙයි මේක. නැවත මතක තියාගන්න. මොකද්ද? තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් මිසක නිහඬව නිහඬව තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් මිසක වාද කරලා අනුන්ට ප්‍රත්‍යක්ෂ කරවන ක්‍රමවේදයක් පින්නතුනේ ධර්මයේ ඇතුලේ නැහැ. කොතනකවත් එහෙම එකක් වෙලා නැහැ පිටකේ විමසන්න. වාද කරලා තමන්ගේ ධර්මාවබෝධය නිවැරදි කියලා කවුරු හෝ ප්‍රකාශ කරනවා නම් පින්නතුනේ ඔහු තුල තියෙන්නම පින්නතුනේ තමා මතු කර ගැනීමේ හුදු ලාමක වුවමනාවක් විතරයි. එතකොට ධර්මය තුල ඉඳලයි පින්නතුනි ਵਿਚාරය අපිට කරන්න පුළුවන්. එතනින් ඔබේ ගිහිල්ලා ඊටත් වඩා වැඩි කාරණා අවබෝධ කරගත්තා කියලා අපිට ਵਿਚාරය කරන්න බෑ. ඒ පිළිබඳ ඒ විදිහට විමසලා බලන්න බෑ පින්නතුනි. එහෙම නැවත නැවත නැවත නැවත සිහි නුවණින් විමසලා බලනකොට පින්වතුනේ මනසින් නැවත නැවත විමසනකොට පෙර කී පරිද්දින්ම පින්වතුනේ එසේ විමසන කෙනාට අර්ථය වැටෙන්න පටන් ගන්නවා ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා හේතුව ඵලය වැටෙන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වැටෙන්න පටන් ගත්තම පින්නතුනේ උපදිනවා ප්‍රමෝදයක්. අරුත වැටෙන්න වැටෙන්න ප්‍රමෝදයක් උපදිනවා. ප්‍රමෝදයේ ඉපදුනහම ඒ ප්‍රමෝදයේ නිසාම නැවත නැවත ධර්ම මනසිකාරයක යෙදෙනවා. නැවත නැවත ධර්ම මනසිකාරයක යෙදෙනවා. නැවත නැවත වඩාත් වමනාවෙන් ධර්ම මනසිකාරයේ යෙදෙනකොට පින්වතුනේ තව දුරටත් ප්‍රකට නොවූ අර්ථපවා ප්‍රකට වෙමින් පින්වතුනේ ඊළඟට බලවත් ප්‍රීතියක් උපදිනවා. බලවත් ප්‍රීතියක් උපදිනවා. හැම වෙලාවකදීම ධර්මය පිළිබඳව මෙනෙහි කිරීම කියන එක ඔබ ළඟ තියෙන්න ඕන කාරණයක්. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. නොහිතන කෙනා විශේෂ ඵලයක් අවදාවත් ලබන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වේ පවා පින්නතුනේ චින්තනයේ ප්‍රතිඵලයක්. විශේෂ චින්තනයේ ප්‍රතිඵලයක්. කාමසුකල්ලිකාන යෝගයේ නියැලිලා හිටියා පරිමේට. නමුත් එයින් දුක් කෙලවර කරගන්න බෑ සත්‍ය අවබෝධ කරගන්න බෑ කියලා චින්තනයක් තියෙනවා. තක්කාලීන සමාජයේ තිබුණු දුෂ්කර ක්‍රියාව එහි අන්තයටම කළා. අලුත් අලුත් පාරවල් හොයාගෙන යනවා චින්තනේ. බුදුරජාණන් වහන්සේ වදාලානේ මායේ කියන द्वේ අගමිත්ත. එකම මාවතේ දෙනමක් පඩින්න එපා. මේක මතුපිට අර්ථය ගැඹුරු අර්ථයක් මේකේ විමසලා බලනකොට පින්නතුනේ අලුත් අලුත් මාවත් හොයාගෙන යන්න නේද? චින්තනය ඊළඟට ආරෂ්ඨාංගික මාර්ගය අපිට තථාගතයන් වහන්සේ දේශනා කරලත් තාම තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ප්‍රකට කරගෙන අපිට ප්‍රකට කරලත් තාම තේරෙන්නේ එතකොට තථාගතයන් වහන්සේ පෙර නොඇසූ විරූධමක් තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ පින්වත්නි සිතන්නේ මොකද්ද? මේ ධර්මයේ ගැඹුරුයි. පෙර අහපු දෙයක් නෙයි. මම දේශනා කළත් පස්වක මහණුන්ට තේරෙයිද? මේ ලෝකේ කාටද තේරෙන්නේ? මං දේශනා කළත් දේශනා කළත් මේ ලෝකයේ අයට තේරෙයිද කියලා උන්වහන්සේ හිතනකොට එවන් ධර්මයක් කෙනෙකුගෙන් ශ්‍රවණය නොකර තනිවම උපදවනවා කියන එක තනිවම අවබෝධ කරගන්නවා කියන එක චින්තනයේ ප්‍රතිඵලයක් නෙමෙයිද? චින්තනයේ ප්‍රතිඵලයක්. හොඳට විමසන්න. මහබෝසත් අවදියේ පින්වත්නි මහණෙනි මේ 이르දීන් ලබන්නේ කොහොමද කියලා මට සිතවිලි පහළ වුණා කියනවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධත්වය ඇත්තටම පින්වතුනේ මේ සිතෙන් විමසීමේ උත්තරම ඵලයක්. නමුත් අපි සිතෙන් විමසන්නේ නැති ලොකු අඩුවක් තියෙනවා. සිතෙන් ධර්මයේ විමසන්න ඕන පින්වත්නි. එසේ ධර්මයේ විමසපුවාම අර්ථ ප්‍රකට වෙනවා ප්‍රමෝදයක් උපදිනවා ඒ ප්‍රමෝදයෙන් නැවත නැවත වමනාවෙන් ධර්මය මෙනෙහි කරනකොට අනුවිතර්කණය කරනකොට පින්නතුනේ බලවත් ප්‍රීතිය උපදිනවා බලවත් ප්‍රීතියෙන් කය සංසිඳෙනවා බලවත් ප්‍රීතියෙන් කය සංසිඳුනම සංසිඳුණු කය ඇති කෙනාගේ සිත එකඟ වෙනවා සිත එකඟ වුණ කෙනාට සුවසේ සමාධිය උපදිනවා උපන් සමාධියෙන් හෙවත් එකඟ වූ සිතින් චිත්ත ඒකාග්‍රතාවයෙන් පින්වත්නි ධර්මය අවබෝධ කරගන්නවා සිත කෙලෙස් ධර්ම වලින් මිදෙනවා අවබෝධ නො නිවන අවබෝධ වෙනවා මේ තමයි කීවෙනි විමුක්තායතනයද හතරවැනි විමුක්තායතනය ඉදම් වික්කවේ චතුත්තං විමුක්තායතන මහණෙනි මේ සතරවැනි විමුක්තායතනයයි යත්ත බික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වාචිත්තං විමුච්ඡති යම් තැනක මහණෙනි අප්‍රමාදී වූ කෙලස් තවන වීරයෙන් යුක්ත වූ ආත්ම අපේක්ෂාව පවා හැරදාලා නිවන කෙරෙහි සිත පිහිටුවාගත් ආ වූ භික්ෂුවගේ සිත නොමිදුණු සිත මිදෙන අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡති දුරුණෝ ආශ්‍රව ධර්ම දුරු වෙන අනනුප්පත්තං වානුත්තරං යෝගක්කේමං අනුපාපුනාති නොපැමිණි නිවනට පැමිණෙන මේ හතරවැනි විමුක්තායතනයයි ඊළඟට පින්වත්නි අවසාන විමුක්තායතනය අවසාන විමුක්තායතනය පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්මං දේසේති. තවද මහණෙනි භික්ෂුව සත්තා නහේව කෝ සත්තා ධම්මං දේසේති. ශාස්ත්‍රුන් වහන්සේගෙන් හෝ අඤ්‍යතරෝවා ගරුඨානියෝ සබ්‍රක්‍මචාරී වෙනත් ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකගෙන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව නෙමෙයි කියන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව නෙමෙයි. නාපි යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තරේන පරේසන්දේසීති. ඇසූ පරිද්දෙන්, පිරූ පරිද්දෙන් ධර්මය අනුන්ට විස්තර වශයෙන් දේශනා කරන වෙලාවක් නෙමෙයි. නාපි යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තරේන සජ්ජායං කරෝති. ඇසූ පරිද්දෙන්, පිරූ පරිද්දෙන් ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරන අවස්ථාවක් නෙමෙයි. නාපි යථාසුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති ඇසූ පරිද්දෙන් පිරූ පරිද්දෙන් ධර්මය සිතින් අනුවිතරකණේ කරන අනුවිචාරේ කරන මනසින් විනිවිද විමසලා බලන අවස්ථාවකුත් නෙවෙයි ධර්ම මානසිකාරයේ කියන අවස්ථාවකුත් නෙමෙයි එහෙනම් මොකද්ද යත අපිච්ච ක්වස්ස අඤ්ඤතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය දේශනා කරන වෙලාවත් නෙවෙයි ශ්‍රවණය කරන වෙලාවත් නෙවෙයි සජ්ජායනා කරන වෙලාවත් නෙවෙයි සිතින් ධර්මය මෙනෙහි කරන වෙලාවත් නෙවෙයි අවසාන විමුක්තායතනේ පින්වතුනේ අඤ්ඤතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති එක්තරා සමාධි නිමිත්තක් වඩන වෙලාව. විදර්ශනාමේ වශයෙන් හෝ සමතමේ වශයෙන් හෝ වඩන්නා වූ සමාධි නිමිත්තක්. කමඨහන. මේ කියන්නේ භාවනා අවස්ථාව. ඔන්න අවසාන විමුක්තායතනෙ. අඤ්‍යතරෝ සමාධි නිමිත්තං අඤ්‍යතරං සමාධි නිමිත්තං එක්තරා සමාධි නිමිත්තක් කුමන හෝ සමාධි නිමිත්තක් සුග්ගහිතං හෝති මොකද මේ සුග්ගහිතං හෝති කියන්නේ. ගහිතං හෝති කියන්නේ ගන්නා ලද්දා වෙයි කියන එක. ඒ කියන්නේ අරගෙන කියන අදහස. සමාධි නිමිත්තක් ගන්නා ලද්දේ වෙයි. ඒ කියන්නේ අරගෙන තියනවා. සුග්ගහිතං කියන්නේ ගහිතං කියන්නේ ගන්නා ලද්දේ වෙයි. සුග්ගහිතං කියන්නේ මනාව ගන්නා ලද්දේ වෙයි. මොකද්ද මනාව ගන්නවා කියන්නේ? සමාධි නිමිත්තක් ගන්නා ලද්දා වෙයි. මනාව ගන්නා ලද්දාවේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මනාව සමාධි නිමිත්තක් ගත්තා වඩන්න. මොකද්ද මනාව ගන්නවා කියන්නේ? ඔව්. මොකද්ද හරියටම ගන්නවා කියන්නේ? මෙතන මනාව ගන්නවා කියලා කියන්නේ පින්වත්නි මනවින් භාවනා කර්මස්ථාන දෙන්නා වූ ව්‍යක්ත විශාරද කමඨහන් දෙන නිවැරදි කල්යාණ මිත්‍ර ගුරුවරයෙකුගෙන් ඒ සමාධි නිමිත්ත උද්ග්‍රහණය කරනවා කියන එකයි වැටහෙනවද ඒ භාවනා කමඨහන එහෙමත් නැතිනම් ඒ සමාධි නිමිත්ත මනාව ගන්නවා කියලා කියන්නේ පින්වත්නි නිවැරදි ගුරුවරයෙකු යටතේම මනාකොට ඒක ලබා ගන්නවා කියන එකයි. සුග්ගහීතං කිව්වේ ඒකයි. නිසි පරිද්දෙන්ම ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? පින්වත්නි සුමනසිකතං මනාකොට ඒ සමාධි නිමිත්ත මෙනෙහි කරනවා. සූපධාරිතං මනාකොට දරනවායි සමාධි නිමිත්ත. සුප්පටි විද්දං පඤ්ඤාය සුප්පටි විද්දං පඤ්ඤාය කියන්නේ ප්‍රඥාවෙන් ඒ සමාධි නිමිත්ත විනිවිද දකින්නවා පින්නතොයි. මේක ඊටාම දියුණු මට්ටමක් පින්නත්නි. තමන්ගේම ප්‍රඥාවෙන් ඒ සමාධි නිමිත්ත විනිවිද දකින්නවා. පින්නතුනේ විමුක්තායතන සූත්‍ර දේශනාවේ මෙතෙක් අපි සාකච්ඡා කළේ පස්වැනි විමුක්තායතනය දක්වා කොටස. ඒ දේශනාව අතින් මෙතනින් නිමාවටපත් වෙනවා. සෑම සියලු දෙනාටම තුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා වගේම ඊළඟ දේශනාවේදී ඒ අවසන් කළ තැන සිට ඉතිරි කොටස දේශනාව සිද්ධ වෙනවා. අදත් මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරමින් අපේ කමානී මායා දුන්න පින්වන්ත මෑණියන් ඒ වගේම රුක්ලන්ත මායා දුන්න පියතමන් ආදී පින්වන්ත පිරිස දායකත්වයේ ධර්මින් කටයුතු කරන අපේ හේමක මහත්මාණන්ගේ සංවිධායකත්වයට ඇතිව ඒ සෑම සියලු දෙනාට මේ උත්තම වූ ධර්ම දාණය ඉක්මන් භවයකදීම උතුම් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස පාරමී වේවා සෑම සියලු දෙනාටම උතුම් නිවන් පිණිස මේ උතුම් දේශනා මාලාව පවතිවායි ප්‍රාර්ථනා කරනවා. ආඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක් රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇතී ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල්දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ